රටේ අපරාධවලට වගකිය යුතු පුජ්‍යලයෝ තමයි රටේ පරිපාලන කටයුතු ඉහළ ඉඳලා පහළට කරේ. රටේ විධායක බලය පාවිච්චි කරුවේ නීතිය ක්‍රියාත්මක කරන්න නෙවෙයි නීතිය උල්ලංඝනය කරන්න. අපි දැන් ඒ ක්‍රමය වෙනස් කරගෙන යනවා. සාමාන්‍ය ජනතාවටත් අපි කියනවා අපරාධ කටයුතු වලින් කරුණා කරලා වළකින්න. අපි නීතිය කිසි උස් පහක් ભેදයක් නැතුව ක්‍රියාත්මක කරනවා. ටික කලක් බලලා ඒ අවවාද අනුව කටයුතු කෙරෙන්නේ නැතුව එන්න එන්න අපරාධ රැල්ල ක්‍රියාත්මක වුණොත් අපි එල්ලුම් ගහක් ක්‍රියාත්මක කරලා හරි මේ රටේ නීතිය ක්‍රියාත්මක කරලා සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙනවයි කියන බගකීම අපිට තියෙනවයි කියන එක මතක් කරනවා